සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්දම්මං මුනි රාජක්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා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 පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ සූත්‍රාන්ත පිටකේ නිබ්බේධික සූත්‍රයට අයිති සූත්‍ර පාඨයක්. පින්නතුනි අපි හැම කෙනෙක්ම මේ අනවරාග්‍ර සසර ගමනක් මේ ඉන්නේ. අනවරාග්‍ර කියලා කියන්නේ මොකද්ද? කෙලවරක් නැති කියන එක. ආරම්භක කෙලවරක් හොයන්න බැරි සසර ගමනක තමයි අපි මේ එන්නේ. ඉතින් මේ සසර ගමනට ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අවිද්‍යාව, අනිත් එක තමයි තණ්හාව. එහෙමනම් පින්නතුලා දන්නවා ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අවබෝධයේ තරම් වටිනා දෙයක් තව නැහැ ලෝකේ. එහෙමනම් අපි තණ්හාව ගැන තේරුම් ගත්තේ නැත්නම් තණ්හාව අපට නැති කරන්න බෑ. එහෙනම් අද මේ දේශනාව තණ්හාව පිළිබඳව. තව විදිහකින් කිව්වොත් ආසාව පිළිබඳව. එහෙනම් මේ දේශනාවට ආරම්භයක් හැටියට මම පින්නතුල්ලාගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. දැන් අපි හැමෝටම මේ ආසාව තියෙනව නේද? ආසාව නැද්ද? තියෙනවා. අපි හැමෝම ආසා කරනවා. ඇයි අපි ආසා කරන්නේ? ඇයි අපි ආසා කරන්නේ? ආසා කරන්නේ ඇයි කියලා දන්නේ නැතුව ආසාව නැති කරන්න පුළුවන්. බෑ. පටිච්ච සමුප්පාදය කියන වචනේ අහලා තියෙනවා. අහලා තියෙනවා. පටිච්ච සමුප්පාදයේ උඩේ තිබුණා නම් මම මේ අහපු ප්‍රශ්නෙට ටග්ගාල උත්තර දෙන්න තිබුණා. වේදනා පත්‍ය තණ්හා. මේ ලෝකේ සෑම කෙනෙක්ම ආසා කරන්නේ විඳීම නිසා. මොකක් නිසාද? විඳීම නිසා. දැන් බලන්න අපි ඇහෙන් රූප බලනවා. රූප බලලා සා ලස්සනයි කියලා විඳිනවනේ. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. කනෙන් ශබ්ද අහනවා. සා ලස්සන සින්දුවක් කියලා අපි විඳිනවනේ දැන් අපි කියන්නේ. ගීතයක් රස විඳයි කියලා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. ඊළඟට නාසයෙන් ආග්‍රහණය කරනවා. ෂා හොඳ සෙන්ට් එකක් කියලා විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. දිවට රස විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. කයට පහස විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. එහෙනම් අද හොඳට මතක තියාගන්න ඕනේ අපි හැමෝම ආසා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා අපි විතරක් නෙමෙයි මේ ලෝකේ සියලු සත්වයෝ ආසා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා. එහෙමනම් ආසාව කියලා කියන්නේ මොකද්ද? මොකක්ද ආසාව කියලා කියන්නේ? දැන් මම මේ අහන්නේ කවදාවත් අහලා නැති ප්‍රශ්නයක්ද? නෑ. එහෙනම් මොකක්ද ආසාව කියන්නේ? කියන්නේ නැත්නම් මං අහුවොත් කැමැත්ත කියන්නේ මොකද්ද කියලා? ආසාව. <laughs> පින්නතුනි ඒ ඔක්කොම හරි. දැන් මේ ආසාවට අපි දන්නනම් කොච්චර තියෙනවද? සිංහල භාෂාවේ ආසාව කියනවා. කැමැත්ත කියනවා. බැඳීම කියනවා. ඇලීම කියනවා. ආදරය කියනවා. සෙනෙහස කියනවා. කාමය කියනවා. රාගය කියනවා. තව නම් ගොඩාක් තියෙනවා. pāli භාෂාවේ මේ ආසාවට නම් තියෙනවා පින්නතුනේ 100ක්. pāli ශබ්දකෝෂේ මේ ආසාවට නම් තියෙනවා කියද්ද 100ක්. දැන් පින්නතුල බලයි ඇයි ඉතින් එක දෙයකට එක නමක් තිබ්බම ඇතිනේ නේද? මොකද නම් 100ක්. ඇයි ඒ නම් ගොඩාක් තියෙන්නේ? දැන් ඉංග්‍රීසි භාෂාවේ නම් ඔය ආසාවට එකම දෙන්නේ love. සාමාන්‍ය තව ඕන එකක් විතර වචන තියෙනවා. නමුත් සිංහල භාෂාවෙම නෙවෙයි ඊට වඩා ගොඩාක් නම් තියෙනවා. භාෂාවක එක දෙයකට ගොඩාක් නම් තියෙනවා කියලා කියන්නේ ඒ භාෂාව හරි පොහසත්. දැන් බලන්න අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන බැඳීමට සුදුසුම වචනේ මොකද්ද? සෙනෙහස. අර බලන්න අපේ භාෂාවේ සුදුසු වචන තියෙනවා. පාලි භාෂාවේ ඊටත් වඩා සුදුසු වචන තියෙනවා. ඒක තමයි අර සුදුසුම තැනට සුදුසුම වචනය pāli භාෂාවේ තියෙනවා. එහෙමනම් පින්නතුනි දැන් මම මේ පින්නතුල්ලාගෙන් අහුවා ආසාව කියන්නේ මොකද්ද කියලා මට ලැබිච්ච උත්තරය තමයි සමාන වචනයක්. හරි උත්තරේ නෙවෙයි. එහෙනම් අද මතක තියාගන්න ආසාව කියලා කියන්නේ පින්නතුනි සංකල්පයක්. මොකක්ද ආසාව කියලා කියන්නේ? සංකල්පයක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ කියන්නේ මොකද්ද? ආශාව කියලා කියන්නේ සංකල්පයක්. සංකල්පයක් කියන්නේ මොකද්ද? මතයක් නැත්නම් සිතුවිල්ල. සංකල්පයක් කියලා කියන්නේ සිතුවිල්ල. එතකොට ආශාව කියලා කියන්නේ මහකද්දක් නෙමෙයි මොකද්ද? සිතුවිල්ල. මේතේ කාම යාන චිත්‍රානි ලෝකේ දැන් මේ ලෝකේ ලස්සන දේවල් තියෙනවනේ. නේද? පණ ඇති ලස්සන දේවල් තියෙනවා. පණ නැති ලස්සන දේවල් තියෙනවා. මේ ලස්සන දේවල් ඇතුලේ ආසාව නැද්ද? ලස්සන දේවල් ඇතුලේ ආසාව නැද්ද? තියෙනවා. <laughs> ලස්සන දේවල් ඇතුලේ ආසාව නැහැ. දැන් බලන්න අපි මේක හොඳට තේරුම් ගන්න ඉතින් අපි හිතමු ලස්සන ගැහැණු ළමයි දෙන්නෙක් ඉන්නවා. පිරිමි ළමයි නෑ ලස්සන ගැහැණු ළමෙක් ඉන්නවා. එක ළමෙක්. පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පිරිමි ළමයෙක් අර ගැහැණු ළමයට හරිය ආසයි. අනිත් පිරිමි ළමයට පෙන්වන්න බෑ කැමති නෑ. ඒකල අර ගැහැණු ළමයා තුල ආසාව තියෙනවා නම් මතු පිටින් අර කොල්ල දෙන්නම කැමති වෙන්න ඕන. කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට කැතයි. තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනයි. දැන් මෙතන මේ දෙහත් වර්තියක් තියෙනවා. මේ දෙහත් වර්තියට මෙතනින් අය ආසයිද? මේකට ආසයිද? හ්ම්? නැහැ. මේකට ආස කරන්නේ කවුද සාමාන්‍යයෙන්? දෙහත් පිට කන කෙනෙක් මේක දැක්කොත් එයාට ආසාවක් ඇති වෙනවා. අර බලන්න. එහෙනම් මේකේ ඇති ආසාවක් නැහැ. මේකේ ආසාව තියෙනවා මේ ඔක්කොම කැමති වෙන්න ඕනේ මේකට. මේකේ ඇති ආසාවක් නැහැ. මේ දේශ බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. එතකොට බලන්න පින්නතුනේ ආසාව කියලා කියන්නේ මහ ලොකු කද්දෙකුත් නෙවෙයි නේද? ආසාව කියලා කියන්නේ පින්නතුනේ සිතුවිල්ලක් පමණයි. ආසාව කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ලක් පමණයි. ඒතර අපේ බුදුරජාණන් වහන්සේ මේ ආසාව තේරුම් ගන්න ගොඩාක් උපමා අපට දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ වදාරනවා මහණනි ආසාව කියලා කියන්නේ මස් කට්ටක් වගේ එකක්. මස් කට්ටක් වේලිච්ච මස් කටු තියෙන වේලි අන්න ඒ වගේ එකක් කියනවා. දැන් බලන්න බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම බල්ලවක හපනවා. ලෙව කනවා. හැපුවයි ලෙව කෑවයි කියලා බලන්න ලැබෙන දෙයක් තියෙනවා. ලැබෙන දෙයක් නෑ නේද? නිකම්ම පාරේ තියෙන වෙලිච්ච මස් කටු. ඔයගේ මස් කට්ටක් බල්ලෙක් අහුණු තුස්සගෙන යනවා. ලෙව කනවා, හපනවා. ලැබෙන දෙයක් නෑ. අන්න ඒ වගේ තමයි ඉතින් අපි. අපිටත් මේ ආසාව නිසා ලැබෙන දෙයක්වත් නෑ ඉතින්. හැබැයි අතහරින්නේ නෑ. අන්න බලන්න උන්වහන්සේගේ උපමාව ආසාව කියලා කියන්නේ හරියට මස් කට්ටක් වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ආසාව කියලා කියන්නේ සිහිනයක් වගේ කියලා. දැන් අපි සිහින දැකලා තියෙනව නේද? සිහිනෙන් අපිට නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන්. ඕනනම් රජ වෙන්න උනත් පුළුවන් සිහිනේ නේද? එහෙම රජ වෙලා නැද්ද කවුරුත්? රජ වෙන්න උනත් පුළුවන්. හැබැයි ඇහැරිලා බලනකොට අර හිතිය විදිහමයි. දැන් බලන්න පින්නතුනේ මේ ඇත්තෝ මේ ජීවිතවල එක එක ආශාවන් ලැබපු අය නෙමෙයි. නේද? දැන් මේ ලැබපු ආශාවන් බලන්න පින්නතුන් සිහිනයක් වගේ නෙවෙයි. හ්ම්? සිහිනයක් වගේ. මේ ලැබපු ආශාවන් සිහිනයක් වගේ. දැන් බලන්න ඊයේ ලැබපු ආසාවද සිහිනයක් නෙවෙයිද? හොඳට හිතලා බලන්න. සිහිනයක් වගේ. ඉතින් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ අපේ ඔළුව වලට යන විදිහට උපමා වලින් මේක තෝරපු විදිය ආසාව කියලා කියන්නේ සිහියක් වගේ. එහෙමනම් මේ ආසාව ගැන ඉගෙන ගන්නකොට අපි පංචකාමී ගැන ඉගෙන ගන්න ඕනේ. මොකද පංචකාමී කියන්නේ? දැන් අපි මේ පින්නතුල හඳුන්වන්නේ පස්කම් සැප විඳින අය කියලා. මේ පින්නතුල හඳුන්වන්නේ එහෙම නේද? ඒතර මොකද්ද පස්කම් කියලා කියන්නේ? මොනවාද ඔය ඇත්ත විඳින පහ? අමුත ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේක තමයි පංචකාමී කියන්නේ. මේ ටික ලබා ගන්න තමයි අපි හැමදේම කරන්නේ. හොඳට හිතලා බලන්න ඔය ටිකේ උට එහාට මොකුත් නැහැ. ලෝකේ ලොකුම පොහසතා බලවතා ඕන කෙනෙක් හොයන්න ඕ ටික. ඕකෙන් එහාට එකක් ඇත්තෙත් නැහැ. පංචකාමී කියන්නේ ඕක. එහෙමනම් මේ පංචකාමයේ විඳින මේ අය පංචකාමයේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. පංචකාමයේ ස්වභාවය තමයි පින්නතුනි මේකේ ස්වභාවය තමයි මේක ලබා ගන්නකම් වටිනවා. මොකද්ද මේක වටිනාකම? ලබා ගන්නකම් වටිනවා. ලබා ගත්තට පස්සේ මේක ඇති දෙයක් නෑ. තේරුණා? දැන් බලන්න ඔය ඇත්තන්ගේ ජීවිතවල උනත් ඕනම දෙයක් ලබා ගන්න කන්නේ ලොකු දෙයක්. ලබා ගත්තට පස්සේ ඒකේ ඇති දෙයක් නෑ රජකම වුණත් එහෙමයි. දැන් මා අපි එක තේරුම් ගමු. දැන් අධ්‍යාපනය වුණත් බලන්න. මම ඉගෙන ගන්න එපා කියනවා එහෙම නෙවෙයි. ඒක වුණත් බලන්න. දැන් ඔය මොකක් හරි ඩිග්‍රියක් කරන කාලේ උපාධියක් කරන කාලේ තරුණ ළමයි අපිට උනත් කියනවා. අනේ හාමුදුරනේ මේක කරගත්තොත් ගොඩ කියලා එහෙම කියනවා නේද? හැබැයි ඉගෙන ගත්තාම මේක දන්නව අර සහතික අර කොලේ අතට ආවට පස්සේ ඒක ඇති දෙයක් නෑ ඉතින්. ලබා ගන්නකන් තමයි මේක වටින්නේ. දැන් බලන්න ඔයත් ඇඳගෙන ඉන්න ඇඳුම්. ඔය සාප්පුවට ගිහලා ඇස් දෙක පියාගෙන ගත්ත ඇඳුම්ද? නෑ නේද? අපි ඇඳුම් ගන්න ගියහම සාප්පු පෙරල පෙරල හොයලා තමයි ඇඳුම් ගන්න. ඇඳුම් අරගෙන ඕක දවස් දෙකක් තුනක් ඇදලා දෙපාරක් තුන් පාරක් හේදුවාට පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ ආයෙ ගමනක් යන්න කිටුනට ඇඳුම් නැහැ කියලා ආයෙ දුවන සාප්පුවට. නේද? අර බලන්න ලබා ගන්නකම් වටිනවා. ඒක ඇඳලා කරලා ඉවරනට පස්සේ ඒක ඉවරයි. ඒ ආසාවේ හැටි, පංචකාමයේ හැටි. දැන් මෙතන ඉන්න අය අපේ මේ අම්මලා තාත්තලා ගෙවල් හදලා ඇති. ගෙවල් හදනකොට එකම යුද්ධයක් නේද? සැලසුම් අඳිනවා, ටයිල් තෝරනවා, ලයිට් සෙටින් තෝරනවා, ආලේපන තෝරනවා, පැන්ට්‍රි කබඩ් මෙහෙම මෙහෙම කියලා හිතනවා, ගාඩන් එක මෙහෙම වෙන්න ඕනේ කියලා හිතනවා. ඔය ඔක්කොම කරලා ගේ හදලා, ගෙට ගෙවිදිලා මාස 6ක් යනකොට අර ඉවරයි නේද? දැන් ලොකු ගෙවල් හදාගත්ත මිනිස්සු කියන්නේ මේක මහා කර්මයක් කියලා කියන්නේ නැද්ද? මේවා මොකට අපි හැදුවද අපිට ඒ කාලේ තේරුන්නේ නැහැ කියලා කියන්නේ නැද්ද? කියනවා අර බලන්න ලබා ගන්නකම් වටිනවා ලබා ගත්තට පස්සේ දෙයක් නැහැ. ඕක හොඳටම තේරෙන්නේ පින්නතුනි කසාද බැඳිල්ලේ. නේද? දැන් කසාද බඳින එක ලොකු දෙයක්. දංගර පස්සේ කොහොමද? නේද? දැන් ගොඩාක් අයගෙන් අහපුවාම ඔය තරුණ ළමයින් එහෙම කොහොමද පුතා ඔයාගේ අලුත් ජීවිතය කියලා අහපුවාම දවසක් මම ගෙන ඇහුවා අපේ බොහොම සමීප ළමෙක්ගේ. ඒ ළමයා මට කියනවා මාස 3ක් 4ක් ගිහලා ගහ වෙලා. වරදක් නෑ ස්වාමීන් වහන්සේ කියලා කියලා හුස්මක් එහෙම අරගෙන මට කියනවා ඔන්න ඔය ඇදගෙන යනවා කිව්වා. අර බලන්න. ලබා ගත්තට පස්සේ ඇදගෙන යෑමක් තමයි තියෙන්නේ. ඔය කවුරුත්. ඒක තමයි ඒකට කලබල වෙන්න දෙයක්වත් නැහැ. මොකද ඒක තමයි මේ පංචකාමයේ ස්වභාවය. එන ආසාවේ ස්වභාවය ඕකයි ලබා ගන්නකම් ඉතින් ආය නෑ පුදුම උත්සාහයක්. ලැබුණට පස්සේ ඒක තරගයක් නෑ ඉති වැඩක් නෑ. ඒක ඉතින් මේ අපි කාටවත් බයින්න හොඳනේ. ආ මේ ලබා ගත්තට පස්සේ මෙහෙමයි අරමයි කියලා. ඒක හැටි. ඒක තමයි පංචකාමයේ ස්වභාවය. ඉතින් ස්වභාවය තේරුම් ගත්තට පස්සේ ඉතින් අපිට හරි පහසුයි. එහෙමනම් පින්නතුනේ දැන් පින්නතුලා හිතනද අද මේ බණහන් ඇවිල්ලා අහපු මේ බණපදේ ආසාව කියන්නේ සිතුවිල්ලක් කියලා මේ බණපදය හිතේ තිබුණොත් මේ ඇත්තන්ට ධර්මයේ තුලින් කොච්චර පිළිසරණක් ලැබෙනවද දැන් අපි හිතමු දැන් කිසිව හැටියට අපිට මොන අයතු ආසාවක් ඇති වෙනවා. මේ ආසාව ඇති වෙනකොටම අපේ හිතට આવත් අනේ වැඩක් නැහැ සිතුවිල්ලක් නේ. ඒකෙන් ගැලවෙන්න බැයිද? ගැලවෙන්න පුළුවන්. දැන් සිතුවිල්ලක් නෙවෙයි කියලා මේක හිතන අයට තමයි ඉතින් මරාගෙන මැරෙන්නේ. ඒ දන්නේ නැහැනේ මොකද්ද කියලා ආසාව කියන්නේ. බලපුවහම සිතුවිල්ලක් විතරයි. එහෙනම් හොඳට මතක තියාගන්න ආසාව කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ලක්. ප්‍රශ්න දෙකකට උත්තර ලැබුණා. ආසා කරන්න විඳීම නිසා ආසාව කියලා කියන්නේ සිතුවිල්ල. ආසාව හටගන්නේ කොහොමද? දැන් නිකන් හිතලා බලන්න කොහෙන්ද ඔක හටගන්නේ? හ්ම්? සිතින්. සිතින් විතරද? අන්න හරියි. ආසාව හට ගන්න අපිට පේන විදිහට ඇහෙන් හට ගන්නවා කනෙන් හට ගන්නවා නාසයෙන් හට ගන්නවා දිවෙන් හට ගන්නවා, කයෙන් හට ගන්නවා, සිතිමුත් හට ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඊට වඩා ගැඹුරට ගිහිල්ලා අපිට කියනවා මහන්නේ මේ ආශාව හටගන්නේ ස්පර්ශයෙන්. මොකෙන්ද? ස්පර්ශයෙන්. මොකද ස්පර්ශය කියන්නේ? දැන් අපේ ඇඟේ කවුරු හරි ගෑවුනොත් අපි කියනවා අර මනුස්සයා මගේ ඇඟේ ස්පර්ශ වුණා කියලා එහෙම කියනවනේ. එතකොට මෙතන කියන්නේ ස්පර්ශය කියන්නේ මොකද්ද? ඒක නෙවෙයි. මෙතන ස්පර්ශ කියන්නේ තුන් දෙනෙකුගේ එකතු වීම. අපි ඇහි ස්පර්ශය ගත්තොත් ඇහැයි රූපයයි සිතයි එකතු වීම ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි හිතයි එකතු වීම කන ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි හිතයි එකතු වීම නහය ස්පර්ශය. දිවයි රසයයි සිතයි එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි සිතයි එකතු වීම කය ස්පර්ශය. එහෙනම් ස්පර්ශය කියන්නේ මෙන්න මේ තුන් දෙනාගේ එකතු වීමට. දැන් බලන්න මේ තුන් දෙනා එකතු වෙන්නේ නැතුව අපට රූප බලන්නත් බෑ, ශබ්ද අහන්නත් බෑ, ආග්‍රහණය කරන්නත් බෑ, රස විඳින්නත් බෑ, පහස විඳින්නත් බෑ. අරමුණු ගන්නත් බෑ. දැන් බලන්න ඇහැ විතරක් තිබ්බොත් රූප දකින්න පුළුවන්ද? බෑ. ඇහැ තියෙන්න ඕන. ඊළඟට තියෙන්න ඕන මොකද්ද? රූප තියෙන්නත් ඕන. ඊළඟට මොකද්ද තියෙන්න ඕනේ? හිත තියෙන්නත් ඕන. දැන් බලන්න මේ පින්නතර දැකලා තියෙනවද? සමහර අය ඉන්නව ඇස් අරගෙන නිදාගන්න. දැකලා තියෙනවා. මම නම් දැකලා තියෙනවා මේ මිනිස්සු සමහර බොහොම කලාතුරකින් සමහරුන් ඇස් දෙක අරගෙන නෙදී. නිින්ද ගියාම ඇස් ඇරෙනවා. එහෙමයි ඉන්නවා. එතකොට එයාගේ ඇස් දෙක ඇරිලා තියෙනවා. ඉස්සරහින් රූප තියෙනවා එයාට රූප වෙනවද? නෑ ඇයි ඒ? හිත තියෙන වෙන තැන කර්ම තුන් දෙනාම එකතු වෙන්න ඕන. මේ තුන් දෙනා එකතු වුණොත් රූප පේනවා රූප වුණොත් ඇලීමක් යට ගැටීමක් හේ තියෙනවා. අන්න. එහෙනම් මේ තුන් දෙනා එකතු වුණොත් තමයි ආසාව හටගන්නේ. දැන් කණෙන් ශබ්දයක් අහන්න කනක් තියෙන්න ඕන. ශබ්ද තියෙන්න ඕන හිත තියෙන්න ඕන. නේද? එතකොට පොන්නතුනේ දැන් බලන්න මේගොල්ලෝ මේ අත්තන්ටත් වෙලා ඇති බර කල්පනාවක ඉන්නවා. බර කල්පනාවක ඉන්නකොට කවුරු හරි අපිට කතා කරනවා. අපට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ඒ කෙනා ළඟටම ඇවිල්ලා අඟහරුවල අහනවා මේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා නේද? එහෙම අහලා නැද්ද? අහලා තියෙනවා. අර බලන්න හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නැහැ. නාසයෙන් ආග්‍රහණය කරන නහයක් තියෙන්න බෑ. ගඳ සුවඳ තියෙන්න ඕනේ, හිත තියෙන්න ඕනේ. මේක තමයි ස්පර්ශය. ඊළඟට පින්නතුනේ දිවෙන් රස විඳින්න දිවක් තියෙන්න ඕනේ. රස තියෙන්න ඕනේ, හිත තියෙන්න ඕනේ. දැන් අපිට වැඩියෙන්ම රස දැනෙන්නේ බඩගින්න ඉඳලා කනකොටද බඩගින්න නැතුව කනකොටද? හ්ම්? බඩගින්න ඉඳලා කනකොට. නෑ. බඩගින්න නැතුව කනකොට. ඒක මෙහෙමයි. දැන් බලන්න බඩගින්න වෙලා ගෙදර එනවා. ඒතර මොනවා බෙදලා තිබ්බත් කනවන්නේ නේද? බඩගිනේනේ. ඔන්න බඩ ටිකක් පිරුණාට පස්සේ දෙවෙනි පාරෙන් බෙදා ගන්නවට තමයි කියන්නේ මේකට ලුණු නෑ මිරිස් නෑ එතකොට රස දැනෙන්න පටන් ගන්නවා. බඩගිනි වෙලා ඉන්නකොට මැටි දුන්නත් කනවා. මම අහලා තියෙන ලෝකයේ ඉන්න ලොකුම සූපවේදීන් හොඳට බඩ පුරවගන්න වෙන්නේ රස බලන්න. නැත්තම් හරියට රසක් තේරෙන්නේ නැහැ. බඩගිනි වෙලාවට ඕන දෙයක් කන්න පුළුවන්. එහෙනම් හරියට රස දැනෙන්නේ නම් බඩගිනි නැතුව කනකොට. ඊළඟට කයෙන් පහස විඳින්න කයක් තියෙන්න ඕනේ, පහස තියෙන්න ඕනේ, හිත තියෙන්න. මේක තමයි ස්පර්ශය. එහෙනම් ආසාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. මේක මතක තියාගන්න. නැත්තම් අපි ඉතින් ආසාව නැති වේවා කියලා ප්‍රාර්ථනා කරාට මේක නැති වෙන්නේ නැහැ. මේ ටික අපි තේරුම් ගන්න දෙපේ. දැන් අපි මේ ගැඹුරු කාරණා ටිකක් මේ සරලව ඉගෙන ගත්තා. මොකද ආසා කරන්නේ විදීම නිසා. ආසාව කියලා කියන්නේ සිතුවිල්ල. ආසාව හටගන්නේ ස්පර්ශයෙන්. හතරවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න 6යි තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නය ආසාවේ විපාක නෙවෙයි. ආශාවේ වෙනස්කම් මොනවාද? මොනවද ආශාවේ වෙනස්කම්? ඒක මම කියලා දෙන්නම්. දැන් මෙතන ඉන්නවනේ මේ පිරිසක්. මේ හැම දෙනාගේම ආශාවන් එක විදිහයිද? අපි එක එක්කෙනාගේ ආශාවන් එක එක විදිහයි. සමහර අය හරි කැමති රූප දකින්න. නේද? එහෙම ඉන්නවන්නේ. දැන් සමහරු බලන්නමයි ආස ටීවී එක ළඟින් හෙල්ලෙන්නේ නැහනේ. නැත්නම් කියන ට්‍රිප් යන්න ආසයි, ලෝකේ බලන්න ආසයි. ඒක වරදක් නෙවෙයි. යාගේ කැමැත්ත. තව සමහර අය ඉන්නවා ඒ අයට එළිදේ නැහැ. ඒ අය හරිය කැමති අහන්න. ඒ තරුණ ළමයි සමහර බලන්න මොනවා වුණත් කනේ මොනවා හරි ගහගෙන අහනවා. මොකද පිටරටවල හරියට බහුලව තියෙනවා. අපි දැකලා තියෙනවා. දැන් සමහර අම්මලා වුණත් කියන්නේ අනේ අපේ ළමයින්ට වගේ ඔය ටීවී බැල්ලි පිස්සුවක් අපිට නැහැ. හැබැයි ඉතින් ගෙදර වැඩ කරනකොට රේඩියෝ කනන් තියෙන්න ඕනේ කියලා කියන්නේ නැද්ද? සමහරු කියනවා. අර බලන්න එයාගේ ආසාව තියෙන්නේ කන පිනවන්න. ඔන්න වෙනස්කම. කෙනෙක් කැමති රූප දකින්න, තව කෙනෙක් කැමති ශබ්ද අහන්න. ඔන්න වෙනස්කම. ඊළඟට තව සමහර අය ඉන්නවා ඛණ්ඩ බොණ්ඩ නැති වුණත් පින්නතුනේ සුවඳ විලවුන් ටික ඕනේ. එහෙමයි නැද්ද? ඉන්නවා. ඒක මේ වරදක් නෑ. එයාගේ කැමැත්ත. ඒ සමහර අපේ හොඳ සදහැවතුන් සමහර ස්වාමීන් වහන්සේලා දන්නවා. හරි ආසයි හොඳ සුවඳ හඳුන් පුරවට මොනවා වුණත් කොහෙන් හරි වංචනිකව ඒ තමන්ගේ කැමැත්ත. ඉතින් ඒක මේ වරදක් නෙමෙයි මම මේ කියන්නේ වෙනස්කමක් ගැන කියන්නේ. එහෙම අය ඉන්නව නේද? සුවඳට හරි කැමති. ඔන්න වෙනස්කම්. තව සමහර අය ඉන්නවා විශේෂයෙන් අපේ පිරිමි පාර්ශ්වයයි කියන දෙයක් තමයි මට ඔය මොනවා නැති වුණත් කටට රහට කන්න ඕන කියන. කියන්නේ නැද්ද? සමහරු කියන්නේ කණ්ඩවත් නැත්තම් වැඩක් තියනවද කියලා කියන්නේ නේද? එහෙම කියනවා. අර බලන්න එයා කැමැති එතකොට දිව පිනවන. තව සමහර අය ඉන්නවා හරීම කැමැති පහස ලබන්න. ඔන්න බලන්න එක එක්කෙනාගේ ආශාවන් එක එක විදිහයි. හැබැයි මේ ටික අහලා ඔබට දෘෂ්ටියක් ඇති කරගන්න එපා. එහෙනම් අපිට මේ පංචකාමෙන් එකයි තියෙන්නේ කියලා. එකයි නෙවෙයි පින්නතුනේ පහම තියෙනවා. පහම තියෙනවා එකක් ඕනම පුජ්‍යලේකුගේ උස්සන්නයි කියනවා. ඒක භාවනා කරන කෙනෙකුට තේරෙනවා තමන් වැඩියෙන් කැමති මොකටද කියලා. ඔය ඇත්තන්ට උනත් සමහර වෙලාවට ප්‍රකට වෙනවා ඇති. මං කැමති මේකට කියලා. අන්න බලන්න මේ පහම ඕන කෙනෙකුට තියෙනවා මොකද්ද මේක වෙනස්කම එකක් උස්සන්නයි. එහෙනම් දැන් ආසාවේ වෙනස්කම පැහැදිලි නේද? දැන් ප්‍රශ්න හතරකට උත්තර දුන්නා. මම මේ බොහොම නැවත නැවත මතක් කරන්නේ මේක මට හිතෙනවා නිවන් දකින්න කෙනෙක් හොඳට මතක තියාගන්න ඕන එකක්. මොකද අපේ එකම සතුරා කවුද? මේ ආශාව, තණ්හාව. තණ්හාව නැති කරන්න නම් තණ්හාවේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. වෙනතුරු මේ තණ්හාව තරම් වංචනික සිතුවිල්ලක් තවත් නැහැ. දැන් බලන්න සමහර ඔය වයෝවෘද්ධ අම්මලා අපට ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්ස මට දැන් ওই ආසාවක් නැහැ මම සියල්ලම අපහැරලා තියෙන්නේ කියලා කියනවා. එයාත් බොරුද කියන්නේ? නෑ ඇත්ත කියන්නේ. මොනවා හරි තියෙන දෙයකට තියෙන ආසාව අතහැරලා එයාත් අපිට ඇවිල්ලා කියනවා. එහෙම කියනවා. හැබැයි පින්නතුනේ ආසාවේ ස්වභාවය තමයි අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. තේරුණා? ඒක තමයි අර අම්මලා කියන්නේ ඇවිල්ලා මම මේක අතහැරියා කියලා. නමුත් එයා දන්නේ නැහැ එයා අල්ලගෙන ඉන්නේ. දැන් බලන්න මේ අපි ගත්ත උදාහරණයක් හරියට දැන් පුංචිම කාලේ අවුරුදු දෙකේ තුනේ ළමයින්ට අම්මා තාත්තා ඕනේ. අම්මා තාත්තා ගෙදරින් එළියට යනකොට දරුවෝ අඬනවා අම්මා ඕන තාත්තා ඕන කියලා අඬනවන්නේ. ඉතින් ඕක අවුරුදු 12ක් 10ක් යනකොට ඕක නැහැ. ඒ මොකද ඒ දරුවා යාළුවන්ට බැඳෙනවා අම්මා තාත්තා ටිකක් අතහැරෙනවා. ඔන්න ඒ ළමයා ලොකු වෙනවා. ලොකුලා කසාදයක් බඳිනවා. අර අම්මා ඕන තාත්තා ඕන කියපු ළමයි ඊළඟට බිරිඳට බැඳෙනවා, ස්වාමියාට බැඳෙනවා, සමහරුන්ට අමතක වෙලාම යන දෙමව්පියෝ. අර බලන්න. අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. දෙමව්පියෝ අල්ලගෙන හිටියා. දැන් වෙන තැනක් අහුණානේ. අතන අපහැරියා, අතන අල්ලගත්තා. ඊළඟට ඕන ළමයි හම්බෙනවා. ළමයි හම්බ වෙනකොට මහත්යාට තියෙන බැඳීම ටිකක් අඩු වෙනවා ළමයින්ට යනවා. එහෙමනේ වෙන්නේ. අර බලන්න. යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. ඔන්න ඒ ළමයිට ලොකු වෙලා ඒ ළමයින්ටත් ළමයි හම්බ වෙනවා කියමුකෝ මොනගුරු. ඔන්න ඊට පස්සේ අර ආච්චිලාට සියලාට හැදෙන්න ලෙඩේ හැදෙනවා. මොකද්ද? දරුවන්ටත් වඩා මුණුබුරු මිනිබිරියන්ට බැඳෙනවා. එහෙම වෙන්නේ නැද්ද? සමහරවිට දරුවොත් එක්ක මේ වයවරු ධම්මලා රණ්ඩු වෙනවා මුණුබුරු මිනිබිරියෝ නිසා. ඔන්න අර පුංචි ළමයි තාත්තිලාට සීලාට බැඳීලා ඉන්නවා. ඇයි? කතා කියලා දෙනවා රස කැවිලි දෙනවා ඕන වරදකට සමාව දෙනවා ඉතින් බැඳිලා ඉන්නවා ඉතින් අනේ ටිකක් ඒ ළමයින්ට තේරෙනකොට බහ තේරෙනකොට අර වයසක මිනිස්සු අතහරිනවා වයසක මිනිස්සු ගණන් ගන්නෑ එතකොට අර අම්මලා මොකද කරන්නේ ඔන්න එතන ගැටෙනවා දැන් මට ඇවිල්ලා කියලා තියෙනවා සමහර වයෝ ධම්මලා අනේ ස්වාමීන් වහන්සේ මේ කාලේ ළමයි හරි අසත්පුරුසයි අර පොඩි දරුවට කියන්නේ හරි ආත්මාර්ථකාමී අන්න එතන ගැටෙනවා දැන් ඊළඟට කොහෙද අල්ලන්නේ දැන් අල්ලන තැන තියෙන්න ඉපේ. ඒක අපහැරෙන්න. ඔන්න එතන අපහැරෙන්න අල්ලනවා කවුද? ධර්මය අල්ල ගන්නවා. ධර්මය කියලා තල්ලන්නේ එක්ක හාමුදුරු කෙනෙක් අල්ල ගන්නවා නැත්නම් පාසලක් අල්ල ගන්නවා. නැද්ද එහෙම? මම මේ කාටවත් උපහාසයට අපහන් මටත් එහෙමයි. මම වුණත් යමක් අතහරින්න නිවන් දකින්න එකක් තව යමක් අල්ලගෙන. ඒක තමයි ස්වභාවය. එතකොට බලන්න පින්නතුනි මෙන්න මේ වගේ සූක්ෂම සිතුවිල්ලක් තමයි ආසාව කියලා කියන්නේ. එහෙමනම් මේ ආසාව තේරුම් ගන්න මේ කරුණ ටික හොඳට ඔළුවේ තියෙන්න ඕන. නැත්තම් ඉතින් ආසාව නැති කරනවා නැති කරනවා කිය කිය ඔහේ බදාගෙන යන්නේ මොන පරිත්‍යාග කළත් ඒ පරිත්‍යාග කරනට වඩා බැඳීමක් තව අල්ල ගන්න. එතන දැන් තමන් තැනකට උදව් කරනවා නම් එතෙන්ට උදව් කර කර මේ පන්සල මේ ආයතන මේ අල්ල ගන්නවා. ඉතියාගෙන් තොරව වචනයක්වත් එතන වැඩ කරෙන්න ඕනේ ඊළඟට ඒගොල්ලන්ට උනන්දුවට. එහෙම තමයි පින්නතට ඒක කාටවත් දොස් කියනව නෙවෙයි. මේ සිතේ ස්වභාවය. මේ සිතේ ස්වභාවය. එහෙනම් දැන් ප්‍රශ්න හතරයි. පස්වෙනි ප්‍රශ්නය. ආසාවෙහි විපාක මොනවාද? ඒක නම් හිතලා කියන්න ඕනේ. මොනවද ආසා විපාක? කියන්න බලන්න. මොනවද ආසා විපාක? ඔව් දුක කියලා කිව්වොත් ඒක අර නිකන් කෝකටත් ඇවිල්ලා වගේ ඉතින්. මොකද ඒක නෑ කියන්න බෑනේ මට. දුක තමයි. නමුත් ආසන්නම හේතුව මේ සූත්‍රයේ සඳහන් වන්නේ ආසාව විපාකයේ තමයි උපත. නැත්තම් භවය. තව විදිහකින් කියනවා නම් ආසාවේ විපාක තමයි හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. මොකක්ද ආසාව විපාක? හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. ඔන්න ආසාව විපාක. එහෙනම් මේ ආසාවේ පොඩි හොඳකුත් තියෙනව නේද? නැද්ද? පොඩි හොඳක් නැද්ද? තියෙනව නේද? මොකක්ද තියෙන්නේ හොඳේ? ඇයි ආසාව නිසා හොඳ උපතක් ලැබෙනවා. මං අහන මේ ප්‍රශ්නෙට සරල උත්තරයක් දෙන්න. හොඳ උපත හොඳයිද නැද්ද? උත්තර දෙකයි දෙන්න තියෙනවා. හොඳයිද නැද්ද? හොඳයි. ඔක්කොම කියන්නේ හොඳයි කියලාද? හොඳ උපත හොඳයි. නෑ මං අහන්නේ හොඳයිද දුක ඒ මොකොත් හොඳයිද නැද්ද? හ්ම්? ඔව් මේකෙන් තේරෙන්නේ පිරිසක් කියන හොඳයි කියලා. තව පිරිසක් කියන හොඳ නැහැ කියලා. කවුද හරි? ඇත්තම කියනෝ නම් දෙගොල්ලොම සමත්. දෙගොල්ලොම හරි. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම උපත වර්ණනා කරන්නේ හොඳ උපත මොකක්වත් වර්ණනා කරන්නේ උපත කීයටවත් උන්වහන්සේ කියන්නේ ඒකෙන් වැඩක්ම නැහැ. එහෙනම් ඒ උපත හොඳ උපත හොඳ නැහැ කියපුවා ඒ අනුව හරි. හොඳ උපත හොඳයි කියපුවා ඒ හරියන්නේ කොහොමද? හොඳ උපත හොඳයි කියපුවා ඒ හරියන්නේ හොඳ උපතක් නැතුව මේකෙන් ගොඩ එන්නත් බෑ. දැන් බලන්න මම මේ බණ කියනවා. දැන් මෙතන අපි හිතමු බල්ලෙක් පූසෙක් වුණේ හිතියට උන්ට බණ තේරෙනවා. එහෙනම් පින්නතනි මේකෙන් ගොඩ එන්න හොඳ උපතක් අවශ්‍යයි. එහෙනම් අපි බලමු කොහොමද ආශාව නිසා නරක උපතක් ලැබෙන්නේ කියලා. ආශාව නිසා සත්තු මරණය. නේද? ආශාව නිසා සත්තු මරන්නේ නැද්ද? මිනිස්සු මරනවා. ආසාවෙන් දඩේන යන මිනිස්සු නැද්ද? ඉන්නවා. ආසාවෙන් මාඩු බාන මිනිස්සු නැද්ද? විනෝදෙට. දැන් බටහිර රටවල නේද? සතියන්තේ අම්මයි තාත්තයි දුවයි පුතා ඔක්කොම යනවා මාළු බාන. අනේ මාළුවෙක් ගොඩට ඇවිල්ලා දඟලනකොට උඩ පැන පැන අප්පුඩු ගගා hina වෙනවා. ඉතින් තේරෙන හැටි ඉතින්. ආසාවෙන් සත්තු මරනවා ඒ ජීවිතය ගත වෙනවා ඊළඟ ජීවිතය උපදිනවා උපදිනකොටම ලෙඩේ දැන් බලන්න පිළිකාර වලට ගිහිල්ලා ලස්සන දරුවෝ ඉන්නවා. දොස්තර මහත්තයා කියනවානේ හාමුදුරුවෝ මේ ළමයා තව සතියයි ඉන්නේ. ඇයි ආසාව නිසා සත්තු මරුවා නරකපතක් කරා ගියා. ආසාව නිසා හොරකම් කරා. ආසාව නිසා හොරකම් කරන්නේ නැද්ද? කරනවා. ආසාවෙන් හොරකම් කරනවා ඒ ජීවිතය ගත වෙනවා ඊළඟ ජීවිතේ උපදිනවා. උපදිනකොටම අන්ත අසරණයි. කුසට ආහාරයක් නැහැ. ගතට වස්ත්‍රයක් නැහැ. හිසට සෙවණක් නැහැ. හිතට නිවනක් නැහැ. කොච්චර අසරණවද මේ රටේ වුණත් මිනිස්සු ජීවත් වෙනවද? කණ්ඩ නැතුව. ඇයි එහෙම වුනේ? හේතුවක් නිසා. ආසාව නිසා හොරකම් කළා නරක උපතක් කරා ගියා. ආසාව නිසා කාමයේ වර්ධව හැසිරෙනවා. දැන් බලන්න ආසාව නිසා කොච්චර මිනිස්සු වගේ වැරදි කරනවද? ඉතින් මේ ජීවිතේ කොහොම හරි මේක හංගගෙන යනවා. ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොටම ගැහැණියද්ද පිරිමිද්ද කියලා හොයන්න බැ නහොසකයි. අන්න බලන්න ආසාව නිසා නරක උපතක් කරා යන හැටි. ආසාව නිසා බොරු කියනවා. දැන් මිනිස්සු ආසාවෙන් බොරු කියන අය ඉන්නවනේ. බොරු කියන්න හරි ආසයි. ඒ ආසාවෙන් බොරු කියන ඒ ජීවිතය ගත වෙනවා ඊළඟ ජීවිතය උපදිනවා උපදිනකොටම ගොළු වේ කතා කරන්න බෑ. පින්නතුනි පංචශීල ප්‍රතිපදාවේ නරකම ශික්ෂාපදේ තමයි මොකද්ද? බොරුව. බොරු කියන කෙනාට බොරු කරන කෙනාට කරන්න බැරි අකුසලයක් නැහැ. අපේ මහබෝසතාණන් වහන්සේ බෝධිසම්භාර පුරණ කාලේ උන්වහන්සේ සාමාන්‍ය මිනිසෙක්නේ. උන්වහන්සේ ගැතුමත් ඔය වැඩ සිද්ධ වෙලාගෙන ප්‍රාණඝාත, දත්තාදාන, කාමීත්‍යාචාර එහෙම වෙලා තියෙනවා. නැත්තේ නෑ. හැබැයි උන්වහන්සේගේ වෙලා නැති එකම වරද මොකක්ද? උන්වහන්සේ මොනම හේතුවක් නිසාවත් බොරු කියන්නේ අපේ අය හිතාගෙන ඉන්නේ දැන් මම ගොඩාක් අය අහගෙන පන්සිල් එහෙම රකින්නවද කියලා. එතකොට දෙන උත්තරේ තමයි ඕසාන්ත අපි පන්සිල් රකින්නවා. ඉඳලා හිටලා බොරුවා. ඉඳලා හිටලවත් කරන්න හොඳ නැති දේ තමයි අපේ කරන්නේ. සමහර රටවල් තියෙන බින්දුන කිසිම ආගමක් නැහැ. කිසිම ආගමක් නැති වුණාට බොරු කියලා ජීවිතේටවත් බොරු කියලා නැහැ මිනිස්සු. ඉස්සර අපේ ලංකාවේ ලංකාවට ආව ජර්මන් වල තරුණෙක් මහණෙක්. එයා ඔය අන්තර්ජාලය හරහා ධර්මයේ කියවලා හරි ශ්‍රද්ධාවෙන් මේ ජර්මන් තරුණයා අවුරුදු 25ක් 26ක් ඇති. ඉතින් මෙයා දෙමව්පියන්ගේ අවසරය නැතුව මහාන කරන්නේ නැහැ. දෙමව්පියන්ගෙන් අවසරය ගත්ත යෝගාභ්‍යාසයක් සඳහා කියලා නියමකුත් අරගෙන ඇවිල්ලා මහාන වුණා. ඉතින් මහාන වෙලා හොඳට මහානදම් පිරුවා. ඉතින් මහන්දම් පොන්න මෙයාගේ තාත්තා ජර්මනියේ ඉඳලා මේ පුතා බලන්න. තාත්තට ජර්මන් භාෂාව විතරයි පුළුවන් පුතාට ඉංග්‍රීසිත් පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි භාෂාවෙන් දැන් තාත්තට මේ පුතා ගැන කියන්න ඕන හින්දා ඉතින් කරුණු කියනකොට දැන් මේ ස්වාමීන් වහන්සේ කියන දේ ඉංග්‍රීසියට පරිවර්ත ඉංග්‍රීසියෙන් කියන දේ මේ හාමුදුරුවෝ ජර්මන් භාෂාවෙන් තාත්තට කියනවා. ඉතින් අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේ කිව්වා ඔය තාත්තා කියන ඇත්තම කියන්න ඕනේ බොරු කියන්නේ නැතුව කියලා. මොකද දැන් පුතා මහනුවර කැමති නෑනේ. ඉතින් අර පුතා හාමුදුරුවෝ තාත්තට මේක කිව්වා මෙන්න මේ හාමුදුරුවෝ කියනවා තාත්තා කියන ඇත්තම කියන්න ඕනේ බොරු කියන්නේ නැතුව කියලා. තාත්තා ටිකක් නල්ල රැලි කරලා ටිකක් කලබල වෙලා වගේ මේ තාත්තා කියනවා මාය පුතා විතරක් නෙවෙයි මම දන්න තරමින් අපේ પરම්පරාවේ කෙනෙක්වත් බොරුවක් කියනවා මට අහුවෙලා නැහැ කි. බලන්න. මේ ආගමක් නැහැ. දැන් අපි බෞද්ධ කියලා ගන්න අපි කොත් කොච්චර ලස්සනට කටේ තොරේ නොගෑවි බොරු කියනවාද නේද? තරම බොරු කියන මිනිස්යාගේ කිසි කොලිටියක් නැහැ. ඇත්තටම. ඒ නිසා බොරුව තියෙනවා නම් ඒ ඇත්ත එක ඇසුර බොහොම අතේ දුරට ගෙනියන එක තාම හොඳයි. මොකද බොරු කාර්යොත් එක කියන්න බෑ. එහෙමනම් මෙන්න මේක තීරුම් ගන්න පින්නතුනි ආසාව නිසා බොරු කියන නරක උපතක් කරා යනවා. ආසාව නිසා මත් අතුර බොනවා ඒ ජීවිතය ගත වෙනවා ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොටම මොලේ කලඳක් නැහැ. ඒක මත් වෙන්නේ මොන්නේ සතරම මත් වෙනවා. දැන් මේ අත්තන්ට මේ ටික ආපුවාම බයක් ඇති වුනේ නැද්ද? ඇති වුණා. ඇති වුණා නම් මම සතුට වෙනවා. මොකද සම්මාදිටිකයි. බය වෙන්න දෙයක් නැහැ. අපිට මේකෙන් ගොඩේල ක්‍රමයකට වෙන මේ කරුණා ප්‍රාසනයක්නේ. ඔයගේ වැඩි අපේ අතින් වෙලා ඇති. දැන් බලන්න මෙතන තියෙන කෝප්පයක්. මේ කෝප්පේ තියෙන වතුර. මේ වතුරට මම දාන ලුණු කැටයක් අර බිය ලුණු තියෙන. දාලා හොඳට කලවම් කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවොත් මොන රහ දෙන්නේ? ලුණු රහ. මම මේ කෝප්පෙට දාපු ප්‍රමාණයම ලුණු කැටයක් කරන් ලොකු ලිඳකට දානවා. ලිඳකට දාලා කලක් කළා ඇඟිල්ල දාලා දිවේ ගෑවොත් ලුණු රහ එනවද? ඇයි ඒ? එතන වතුර ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ අපේ අතින් ওই අකුසල් වෙලා තියෙනවා නම් කරන්න දෙන හොඳම දේ තමයි ලිඳේ වතුර වැඩි වගේ කුසල් වැඩි කරන්න ඕන. අපේ අතින් වැරදි වෙලා තියෙනවා නම් ඒක මතක් කරගෙන ඉඳලා වැඩක් නැහැ. වැඩි වැඩියෙන් මොකද කරන්න ඕනේ? කුසල් වැඩි කරන්න ඕනේ. එතකොට වතුර වැඩි වෙනකොට නුර හයෙන්නේ නැහැ. වගේ කුසල් වැඩි වෙනකොට අකුසලෙ මොකද වෙන්නේ? යටපත් වෙලා යනවා. මේක මේ මං හදාගත්ත ප්‍රමාවක් නෙවෙයි. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝණපල කියන සූත්‍රයේදී වදාළ උපමාවක්. එහෙනම් දැන් සතුට වෙන්නේ නේද? මොන හරි ප්‍රශ්නයක් කියලා තියෙනවා නම් දැන් ඒව මතක් කරලා වැඩි වැඩියෙන් කුසල් කරන්න එච්චරයි. එහෙනම් ආශාව නිසා කොහොමද හොඳ උපතක් ලැබෙන්නේ? ආශාව නිසා හොඳ උපතක් ලැබෙන්නේ අපේ ගොඩාක් අය 99%ක්ම ආශාවෙන් පින් කරන්නේ. ආශාවෙන් පින් කරනකොට හොඳ උපතක් කරා යනවා. දැන් අම්මලයි කටින පින්කම් කරන්න උත්තර ආස. විපාකේ වැඩි. ආශාවෙන් පින් කරනකොට හොඳ උපතක් කරා යනවා. අවසාන ප්‍රශ්නය ආශාව නැති කරන මාර්ගය මොකක්ද? වෙන මොනම මාර්ගයක්වත් නැහැ. තියෙන එකම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙමනම් පින්වත් හැම දිනාටම ආශාව නැති කිරීම පිණිස මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මන් තරංති